තෙතෙන්ද අපි මුලින්ම සාකච්ඡා කළේ උන්වහන්සේ විවේකව වැඩ වාසය කරද්දී භික්ෂුන් වහන්සේලාට දේශනා කරන ලද සූත්‍රයක්. ඒක විශේෂයෙන්ම උන්වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා විශේෂ දේශනා කරන්නේ ඒ විතර්කයක් මුල් කරගෙන උන්වහන්සේගේ හිතේ පහළුණා කියනවා එක්තරා අන්දම විතර්කයක් මොකද්ද මේ පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ. ඒතර පළවෙනි ධ්‍යානය හා සම්බන්ධ විස්තර ටිකක් අපි ගිය සතියේදී සාකච්ඡා කළා. හැබැයි ඉතින් මේ ධානය වඩන්න මුලදී උත්සාහවන්ත වෙද්දී එතෙන්දී පැමිණි බාධාවන් බුදුරජාන් වහන්සේ දැකලා ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ සමීපයට ඉරිදීෙන් වැඩම කළා. උන්වහන්සේ අවවාද කරනවා මේ පළවෙනි ධානය වරද්ද ගන්න එපා මේ මේ විදිහට නිවැරදිව මේ ධානය වඩන්න කියලා. ඉතින් පසු අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේ ඉතින් රහත් වෙන්න කලින් වෙච්ච සිද්ධියක් මේ සඳහන් කරන්නේ. නිවර්දිව ඒ ධානය වඩලා ඒක සම්පූර්ණ කරගන්නවා පරිපූර්ණ කරගන්නවා යහපත් අන්දමකට විපුලත්වයකට පත් කරගන්නවා. ඉතින් දැන් උන්වහන්සේ දේශනා කරනවා මේ ශාස්ත්‍රෝන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද මඟ පෙන්වීමක් කරන ලද ඒ මඟ පෙන්වීමට අනුව කටයුතු කළා පසු අවස්ථාවකදී ඊටාම ශ්‍රේෂ්ඨ භික්ෂුවක් බවට අභිඥා සහිත තැනැත්තෙක් බවට ප්‍රඥාවන්තයෙක් බවට යම්සි කෙනෙක්පත් වුණා නම් ඒ මා විශේෂයි කියන ලද්දක් කියලා මේ බුදුරජාන් වහන්සේ තමන්ට මඟ පෙන්වපු ආකාරය ඊටාම කෘතවේදීත්වයකින් යුක්තව අන්තිමට සඳහන් කරනවා. ඉතින් ඊට පස්සේ අවස්ථාවකදී උන්වහන්සේ දෙවන ධ්‍යානය සඳහා වෑයම් කරනවා. ඒ දෙවන ධ්‍යානයටපත් වෙද්දී විතක්ක ਵਿਚාර කියන මේ ධානාංග දෙක ඉවත් කළා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග තුන සහිතව තමයි ඉදිරියට යන්න තියෙන්නේ. නමුත් මේ දෙවන ධානයේ වාසය කරද්දී අර කලින් ධානයේ පළවෙනි ධානයේ තිබිච්ච විතක්ක ਵਿਚාරයන් නැවතත් තම උන්වහන්සේගේ හිතේ මතුවෙච්ච බවක් සඳහන් කරනවා. ඒ නිසා ඒ වෙලාවේදීත් බුදුරජාන් වහන්සේ මේ මුගලන් මහතන් මුදලන් ස්වාමීන් වහන්සේගේ මේ තියෙන අඩුපාඩුව දැකලා පැමිණිලා අවවාද කරනවා මේ දෙවන ධානය වරද්දන්න එපා. මෙතන නිවැරදිව වාසය කරන්න. මෙය හොඳට තහවුරු කරගන්න. ඉතින් අවවාදයේ පිහිටලා මුගලන් ස්වාමීන් වහන්සේ පසු අවස්ථාවකදී නැවතත් උත්සාහවන්ත වෙලා ඒ දෙවන ධ්‍යානයත් සම්පූර්ණ කරගන්නවා, නිවැරදි කරගන්නවා. ඒ පිළිබඳවත් උන්වහන්සේ කෘතවේදීත්වයෙන් ඒ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේට පිහිට වෙච්ච ආකාරය මඟ පෙන්වපු ආකාරය සිහිපත් කරනවා. ඊට පස්සේ ඊටත් පසු අවස්ථාවකදී තුන්වෙනි ධානයට පිවිසෙනවා. එතෙන්දී අර දෙවන ධානයේ තිබිච්ච ප්‍රීතියත් අත්හැරලා දාලා සැපයක්, සුවයක්, උපේක්ෂාවක් සහිත ඒ වගේම ඒකාග්‍රතාවයක් සහිත ඒ තෙවන ධානයට උන්වහන්සේ ළඹ වාසය කරනවා. හැබැයි එහෙම ඉන්නකොටත් අර කලින් ධානයේ දෙවන ධානයේ තිබිච්ච ප්‍රීතිසහගත සංඥා මානසිකාර උන්වහන්සේගේ හිතට පැමිණෙනවා. ඒක දකිනවා බුදුරජාණන් වහන්සේ දැකලා 이르දීන් වැඩම කළා. නැවතත් අවවාද කරනවා මේ තෙවන ධ්‍යානය වරද්දන්න එපා. මෙතන නිවැරදිව භාවනා කරන්න කියලා. ඉතින් එතකොට ඒ අවවාදයේ පිළිහිටලා මුගලන් ස්වාමීන් වහන්සේ තෙවන ධ්‍යානය නිවැරදිව වඩනවා. ඊට පස්සේ ඒක විපුලත්වයකට පරිපූර්ණත්වයකට පත් කරගන්නවා. දැන් උන්වහන්සේ ඒ තමන් වහන්සේට බුදුරයන් වහන්සේ පිහිට වෙච්ච ආකාරය මඟ පෙන්වපු ආකාරය ඊටාම කෘතවේදීත්වයකින් යුතුව සිහිපත් කරනවා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයෙන් ඔබට යනවා. ඒ තමයි හතරවෙනි ධ්‍යානය. අර තිබිච්ච සුඛ සහගත, සැප සහගත, සොම්නස් සහගත සත්‍යයත් ඉවත් කළා. තනිකරම සැප දුක් දෙකෙන්ම අත මිදිච්ච ඒ හතරවන උපේක්ෂා සහගත බව හොඳට මතුවෙච්ච ඒ හතරවෙනි ධ්‍යානයට නම් දැන් එළඹ වාසය කරනවා හතරවෙනි ධ්‍යානයටපත් වෙනවා හැබැයි එහෙම ඉන්නකොටත් අර කලින් සහ කලින් හිටපු තුන්වෙනි ධ්‍යානයේ ලක්ෂණ නැවතත් හිතේ මතුවෙන්න ගන්නවා. ඉතින් එතකොටත් බුදුරජාන් වහන්සේ සිද්ධිය දැකලා මුගලන් ස්වාමීන් වහන්සේ ගාවට 이르දීන් වැඩම කළා, අවවාද කරනවා. මේ හතරවෙනි ධ්‍යානය වරද්දන්න එපා. මෙතෙන්දි තියෙන්න බෑ අර තුන්වෙනි ධ්‍යානයේ ශේෂයන්. කියලා ඒ අවවාද කරාට පස්සේ මුගලන් ස්වාමීන් වහන්සේ එතනත් නිවැරදි කරගෙන ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයත් නිවැරදිව වඩනවා. දැන් පසු අවස්ථාවක ඒක විපුලත්වයකට පත් කරගන්නවා. කිසිම අඩුපාඩුවක් නැති සිව්වන ධානය දැන් උන්වහන්සේ අත්පත් කරගන්න ඕනේ. එතකොට දැන් මේ රහත් වුණාට පස්සේ මේ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරද්දී උන්වහන්සේ කියනවා යම්කිසි ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඒ තමන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පාවෙන් පැමිණිලා අවවාද කළා. ඒ අවවාදය දීම නිසා ඒ ශ්‍රාවකයා ඒ අවවාදයේ පිහිටලා ඒ අවවාදයේ පිළිගෙන පසු අවස්ථාවකදී ශ්‍රේෂ්ඨත්වයකට ඊ타ම ප්‍රඥාවන්තයෙක් බවට මහා විඥා සහිත තැනැත්තෙක් බවට පත් වුණා නම් ඒ මං විශේෂයි කියන ලද්දක්. මම ඒකට උදාහරණයක්. මේ ශාස්ත්‍රඥ වහන්සේ මට ඒ විදිහට පිළිහිටුණා. ඒ විදිහට මට මඟ පෙන්නවා. මම ඒ මගේ අඩුපාඩුව සකස් කරගත්තා. දැන් මේ විදිහට අපි ගිය සතියේදී සාකච්ඡා කළා මේ මුල් රූපාවචර ධාන හතර සම්බන්ධයෙන් මුගලන් වහන්සේ මුගලන් ස්වාමින් වහන්සේ කරන විවරණය සම්බන්ධයෙන් දැන් අපිට අද ටිකක්කින් එහාට යන්න පුළුවන්. දැන් මෙතන නතර නොවි දැන් ඊළඟට තවත් අවස්ථාවකදී මේ මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා මේ ආකාසානංචායතනය කියන මේ අරූපාවචර ප්‍රථම ධානය ගැන අරූපාවචර පළවෙනි ධානය ගැන ආකාසානංචායතනය ආකාසානංචායතනය කියලා කියනවා මොකද්ද මේ ආකාසානංචායතනය කියලා කියන්නේ ඉතින් ඒක උන්වහන්සේ අඳුන ගන්නවා ඉද බික්කෝ සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටික සංඥානං අත්ථංගමා නානත්ත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පංජ බෙහෙරති. දැන් මෙතන කාරණා කීපයක් උන්වහන්සේ මතු කරලා දෙනවා. සබ්බසෝ රූප සංඥානං සමතික්කම. එතකොට අපි රූපාවචර ධානවල වාසය කරද්දී එතකොට ඉදිරියට ගත්ත යම් රූප සංඥා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු කසින භාවනාවක් එහෙම හරහා යනවා නම් ඒ කසින නිමිත්ත සහිතව තමයි ඒ තුලින් හටගත්ත නිමිත්තක් සහිතව තමයි එතකොට වාසය කරලා තියෙන්නේ. එක්තරා අන්දමක සතර මහා ධාතුන්ගේ ශේෂ එතන අන්තර්ගතයි. එතකොට මේ රූප ලෝකයයි තුලයි ගත කළේ. රූප ලෝකයේ තුල ගත කරන්නේ මේ රූප හා සම්බන්ධ සංඥා තුල තමයි තාමත් හිත ගත කරන්නේ. නමුත් අරූපාවචර තත්වයකට යද්දී මේ සියලු රූප ඉවත් ගැන එහෙනම් මේ මුගලන් ස්වාමීන් වහන්සේ මෙතන පෙන්වනවා. සම්බසෝ රූප සංඥානං සමතික්කම. එතකොට දැන් මේ මට්ටමේදී කිසිම රූප සංඥාවක් හිතට එන්න බෑ. රූප ලෝකයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමක්. රූපයන් හා සම්බන්ධ කිසිම සංඥාවක් දැන් හිතේ නෑ. පටික සංඥානං අත්ගම. එතකොට මේ රූප ලෝකයේ තුල තමයි මේ පටිගයක් සිද්ධ වෙන්නේ. මෙතන මේ පටිගය කියන්නේ ද්වේෂය කියන අදහස නෙමෙයි. පටික සම්පස්සේ. එහෙමත් නැත්නම් මේ රූප ලෝකයේ තුල සිද්ධ වෙන ස්පර්ශය. අපි ලෝකෙ දිහා බලනකොට ඇස් දෙක ඇරලා බලනකොට ඉතින් নানা ප්‍රකාර වස්තු තමයි අපිට මුණ ගැහෙන්නේ. මේ වස්තු හරහා තමයි අපි ලෝකය තවත් තවත් දේවල් බලන්නේ. ඉතින් එතකොට අපි හිතමු ඈත බලනවා කියලා. එතකොට අපි ඈත බලනකොට යම් යම් වස්තු හරහා තමයි අපි ඈත බලන්නේ. සමහර විට අපි කඳුවලල්ලක් දිහා බලනවා. හැබැයි ඒ කඳුවලල්ල බලන අතරේ ඊට ළඟම තියෙන අපි ළඟ සමීපයේ තියෙන යම්සි කණුවක් හරි නැත්නම් අපි හිතමු තවත් උස ගහක් හරි සමහරවිට අපේ අර දර්ශනපතය ආවරණය කරනවා. ඉතින් එතකොට මේ ගැටීමක් සිද්ධ වෙනවා අපේ අර මේ දර්ශනපතයට. ඉතින් ওই වගේ ඇත්තට මේ පටිගය කියන එක අපිට ගැඹුරු අන්දමකින් පටික සම්පස්සය කියලා ගන්නවා වගේම අපේ දර්ශනයට අපේ විවෘත භාවයට යම්කිසි ගැටලුවක් යම්කිසි බාධාවක් ඇති කරනවා. නමුත් අපිට ඒ කිසිවක් නැත්තම් මේ කිසිම රූපී සංකල්පයක් රූපී අරමුණක් නැත්තම් සම්පූර්ණයෙන් එතකොට හිත විවෘත වෙලා අනන්ත ආකාශය දක්වා යන්න පුළුවන් අනන්ත අහස දක්වා යන්න පුළුවන් දැන් කිසිම පටිගයක් නැහැ කිසිම අර රූපයන්ගෙන් පැමිණෙන බාධාවක් නැහැ එතකොට ඒ කාරණාව සම් පටික සංඥානං අත්ථගම සියලුම ඒබඳු රූපී සංඥා හරහා එන්න පුළුවන් විවිධාකාර රූප ධර්ම පැවතීම නිසා ඒවා තුලින් මතුවෙන්න පුළුවන් යම්සි බාධාවක් යම්සි කැලලක් තියනවා නම් ඒ සියල්ලත් එහෙනම් ඉවත් වෙන්න ඕනේ. නානත්ත් සංඥානං අමනසිකාරා. ඒ වගේම මේ මේ ලෝකයේ තුල අපි ගත කරද්දී විවිධාකාර සංඥා ඔස්සේ අපේ හිත දුවනවා. ඇහැට රූප පේනවා, ඒ රූප සංඥා ඔස්සේ හිත දුවනවා. කනට ශබ්ද ඇහෙනවා, ඒ ඇහෙන ශබ්ද සංඥා ඔස්සේ හිත දුවනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා, ඒ දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත දුවනවා. දිවට රස දැනෙනවා දැනෙන රස ඔස්සේ හිත දුවනවා. කයටත් ස්පර්ශ දැනෙනවා ඒ ස්පර්ශ ඔස්සේ හිත දුවනවා. හිතලත් මේ පංචකාමයන් හා සම්බන්ධ අරමුණු වෙනවා ඒව ඔස්සේ හිත දුවනවා. ඉතින් මේ බඳු වල්මත් වෙච්ච මනසක් විවිධාකාර අරමුණු ඔස්සේ යන මනසක් නානත්ත් සංඥා සහිත මනසක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. හැබැයි දැන් මේ ආකාසානං ඡායතන සමාධියේ තියෙන විශේෂත්වය තමයි මුගලන් සායනාසේ පෙන්නනවා නානත්ත් සංඥානං අමනසිකාරා. ඒ කිසිදු විවිධ අන්දමේ සංඥාවන් අමනසිකාරා. කිසිවක් මනසිකාර කරන්නේ නැහැ. ඒ බඳු සංඥා කිසිවක් හිතට එන්න බෑ. ඒ වෙනුවට ඒකත්වයක් තියෙන්න ඕනේ අනන්ත ආකාශය හා සම්බන්ධයෙන්. ඒකත්වයක්. එක සංඥාවක් තියෙන්නේ. ඒ තමයි අනන්ත අහස පිළිබඳ සංඥාව. අහස අනන්තයි. අහසේ සීමාවක් නැහැ. මේ අවකාශය ගත්තාම මේකේ සීමාවක් නැහැ. අලන්තය දක්වා පැතිරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව තමයි මේ පළවෙනි අරූපාවචර ධානය. ආකාසානංචායතන ධානයේ අරූපාවචර ධානයේ මුගලන් ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ. ඒතර මෙන්න මේ බඳු හැකියාවක් යම්ස කෙනෙකුට පහල කරගන්න පුළුවන් නම් එයාට පුළුවන් ඔන්න හිත අර වගේ හොඳට විවෘත කරගෙන කිසිම කැලලක් නැතුව කිසි පටික සංඥාවක් නැතුව රූප සංඥාව කිසිවක් නැතුව අනන්ත අහස අරමුණු කරගෙන පූර්ණ විවෘත මනසකින් වාසය කරන්න. අරමුණ වෙන්නේ අනන්ත අහස. හැබැයි ඉතින් මෙහෙම දැන් උන්වහන්සේ උත්සාහවන්ත වෙද්දී උන්වහන්සේ කියනවා ඉමිනා විහාරේන විහෙරතෝ රූප සහගතා සංඥා මනසිකාරා සමුදාචරන්ති. තාමත් හැබැයි අර රූප ලෝකයේ යම් යම් ශේෂයන් යම් යම් සංඥාවන් හිතට වද දෙනවා. හිතට ඇවිල්ලා කටු අයිනවා වගේ විටින් විට මතුවෙනවා. මේ தত্ত্বය දකිනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් පැමිණිලා නැවතත් මුගලන් ස්වාමීන් වහන්සේට උපදෙනවා උපදෙස් දෙනවා මුගලන් මෙතන ප්‍රමාද වෙන්න එපා. දැන් මෙතන තියෙන්න බෑ රූප සංඥා මොකක්වත්. මෙතන දැන් කිසි පටිගයක් තියෙන්න බෑ. කිසිම බාධාවක් තියෙන්න බෑ. කිසිම ගැටුමක් තියෙන්න බෑ. හිත පියූර්ණ වශයෙන් විවෘත වෙන්න ඕනේ. අනන්ත අහස දක්වා හිත පැතිරෙන්න ඕනේ. කියලා දැන් මේ බුදුරජාන් වහන්සේ මුගලන් ස්වාමින් වහන්සේට උපදෙස් දෙනවා. මේ උපදෙස ඊට පස්සේ මුගලන් ස්වාමින් වහන්සේ පිළිපදිනවා අවබෝධ කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඒ ආකාසාංචායතන අරූපාවචර ධානය නිවරදිව වඩනවා. දැන් ඊට පස්සේ නිවරදිව වඩන අවස්ථාවේදී දැන් උන්වහන්සේට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියපු කාරණාව ඉෂ්ට වෙනවා. ඉතින් එතකොට දැන් තමයි උන්වහන්සේට පුළුවන් උනේ මේ ආකාසානං ඡායතන අරූපාවචර ධානය නිවැරදිව වඩන්න. ඒ නිසා අපිට තේරෙනවා මේ කිසිවක් එකපාර්ට ਸਰව සම්පූර්ණ කරගෙන නැහැ මේ මුගලන් මහරහතන් වහන්සේ පවා. ඒතර එකපාර්ටම මේ ਸਰව සම්පූර්ණ වෙච්ච බවක් නෙමෙයි කියවෙන්නේ. උන්වහන්සේටත් අපි මේ කතා කරන්නේ මේ බුද්ධ ශාසනය තුල හිටපු 이르දිමතුන් අතර අග්‍ර අග්‍ර ශ්‍රාවක තනතුර ලැබපු දෙවන මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මේ Taman මුලින් උත්සාහවන්ත වෙච්ච අවදී තිබිච්ච ගැටලු තමයි මේ පෙන්ලා දෙන්නේ. Tamanට පැමිණි බාධාවන් මොනවාද? Taman කොයිතරම් උත්සාහවන්ත වුණත් මේ වගේ ගැටලු පතු වුණා. පස්සේ බුදුහාඳුරුවත් ඇවිල්ලා පිහිට වුණා. මඟ පෙන්නවා. මෙන්න මේ මේ විදිහට නිවැරදි කරන්න කියලා මට උපදෙස් දුන්නා. ඊට පස්සේ තමයි මම නිවැරදි කරගත්තේ. නිවැරදි කරගෙන දැන් උන්වහන්සේ අරහත්ත්වයටත්පත් වෙලා දැන් බුදුරජාන් වහන්සේට පෘ탁 කෘතවේදීත්වයෙන් යුක්තව මතක් කරනවා. සෝකෝ අහං ආවසෝ අපරේණ සමේන සබ්බසෝ රූප සංඥානං සමතික්කම. එතකොට මම මේ පසු අවස්ථාවකදී සියලුම රූප සංඥාවන් සමතික්‍රමණය කළා. පටිඝ සංඥාවන් ඉවත් කළා. නාන නාන ප්‍රකාර අනිකුත් සංඥාවන් මනසිකාර කරන්නේ නැතුව මේ අහස අනන්තයි කියන ඒකත්ව සංඥාව තුළ හිත નિවර්දිව පිහිටවුවා. ඉතින් මේ විදිහට අර කලින් වගේම ඉතින් මේ අවස්ථාව නිවැරදිව හදාගත්තට පස්සේ දැන් මේ මුගලන් ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේට තමන්ගේ කෘතඥතාවය කෘතවේදීත්වය පළ කරනවා. එවත්නි ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් අනුකම්පා කළා තිබිච්ච වැරදි පෙන්ලා දීලා පිහිටවීම නිසා අවවාද කිරීම නිසා යම්කිසි ශ්‍රාවකෙක් පසු අවස්ථාවකදී ඒ අවවාදය තුල පිහිටලා නිවැරදි වුණා නම් මහා විඥා සහිත තැනැත්තෙක් බවට පත් වුණා නම් ඒ මං වෙනුවෙන් කියන ලද්දක් කියලා මේ තමන් ඒ අත්පත් කරගත්ත මහා විඥා తত্ত্বය ඒ බුදුරයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් උදව්වෙන් උපකාරයෙන් ලබාගත් ආකාරය ඊටාම කෘතවේදීත්වයකින් නිහතමානීව ප්‍රකාශ කරනවා ඊට පස්සේ අපිට යන්න පුළුවන් ඊළඟ සූත්‍රයට ඉතින් එතෙන්දී මුගලන් මහතන් වහන්සේ පෙන්නනවා මේ මට තවත් අවස්ථාවකදී විතර්කයක් පහළ වුණා විඥානංචායතනය හා සම්බන්ධයෙන්. විඥානංචායතනං විඥානංචායතනන්ති උච්චති. කතමන්නුකෝ විඥානංචායතනන්ති. මොකද මේ විඥානංචායතනය කියලා කියන්නේ? එතකොට මේ අරූප ධාන අරූප ධානවල තියෙන විශේෂ ලක්ෂණ කීපයක් දැන් අපි මේ වෙනකොටත් සාකච්ඡා කළා. මුගලන් ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒතර එකක් තමයි අර රූපී සංඥා මොකක්වත් නැහැ. අපිට සාමාන්‍ය ලෝකයේ S2 අරගෙන කන් ඇහෙනකොට මේ নানা ප්‍රකාර රූපී සංඥා තමයි නිතරම හිතට වද දෙන්නේ. හිතට ඇවිල්ලා ඒවා පළපදියම් වෙනවා. නැවත නැවත ඒවා අරමුණු වෙනවා. ඉපන්දු රූප ලෝකය හා සම්බන්ධ කිසිම සංඥාවක් එතකොට මේ අරූප ධානයක ලැබෙන්න බෑ. කිසිම රූපයක් නිරූපණය වෙන්න බෑ හිත තුල. ඒ වගේමයි ඒ රූප ලෝකය තුල තියෙන ස්පර්ශයක් ඒ ස්පර්ශයක් නිසා එන බාධාවක් හිතට පැමිණෙන්නත් බෑ. හිත අඛණ්ඩව අච්චිද්දව කිසි ගැටුමක් නැතුව හරි පහසුවෙන් මුළු විශ්වය පුරා පැතිරලා තිබීමක් එනම් අපිට ඒ අනුව හිතා ගන්න පුළුවන්. ඊළඟට මෙතන නානත්ත් සංඥාවක් ඇත්තෙත් නැහැ. සාමාන්‍යයෙන් නම් තියෙන අපිට නානත්ත් සංඥාවක්. එක සංඥාවක් කියලා නැහැ. දහසකුත් එකක් රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා මේ විවිධා අන්දමේ සංඥා තමයි තමයි අපේ ඔළුව පුරවලා තියෙන්නේ. ඉතින් මේ බඳු නානත්ත් සංඥා එකක්වත් බෑ. හැබැයි ඒ වෙනුවට එක සංඥාවක් විතරක් ඊටාම ප්‍රබලව හිත පුරා පැතිරලා තියෙන්න ඕනේ. ඒ තමයි ආකාසානං ඡායතනය හා සම්බන්ධ සංඥාව. අහස අනන්තයි කියපු සංඥාව. දැන් හැබැයි ඉන් එහාට දැන් මේ විඥානං ඡායතනට යනකොට ඒ බඳු අහසක් අරමුණු කරපු විඥානයත් එහෙනම් අනන්ත වෙන්න ඕනේ. ඒ බඳු තර්කයක් පාවිච්චි කළා අහස අනන්තයි කියන වෙනුවට විඥානය අනන්තයි කියන තැනට හිත පිහිටවලා විඥානය අනන්තයි විඥානය අනන්තයි කියලා තමන් වෙතට අවධානයක් අරගෙන විඥානයේ පැවැත්ම නැත්නම් විඥානයේ හාත්පස පැතිර පැවැත්ම පිළිබඳ අරමුණු කරලා විඥානං ඡායතනයටපත් වෙන ආකාරය දැන් මේ මුගලන් ස්වාමීන් වහන්සේ මෙතෙන්දී පෙන්ලා දෙනවා. හැබැයි එහෙම ඉන්නකොට අර ආකාසනං ඡායතනයට අදාළ යම් සංඥා මානසිකාරයන් තාමත් හිතට එනවා. ඉතින් මේක ඇත්තට මේ සමාධිවල තියෙන එක්තරා ලක්ෂණයක්. අපි මොකක් හරි සමාධියක් පුරුදු කරාම ඒ සමාධිය තුළ හිත නිකන් läග ගන්න ගන්නවා. හිත එතන පළපදියම් වෙන්න ගන්නවා. හිත එතන රෙජිස්ටර් වෙනවා. ඊට පස්සේ වෙනත් අවස්ථාවකදී වෙනත් සමාධියකට පිවිසෙන්න ගියාමත් අර කලින් සමාධියේ ශේෂ මෙතෙන්ට නිකන් ආක්‍රමණය කරන ගතියක් නැත්නම් වෑහෙන ගතියක් වෙන්න පුළුවන්. නැත්නම් මේ ට්‍රැක් එක পায়ිනවා. මේ ට්‍රැක් එකේ දැන් යන්න ඕනේ හැබැයි ආයෙ තාමත් හිත අර පරණ ට්‍රැක් එකට වැටෙනවා. පරණ පාර්ට වැටෙනවා. ඉතින් මේක මේ සමාධිවල තියෙන එක්තරා ස්වභාවයක්. හිත හුරු කිරීමක් අපි සමාධියකදී කරන්නේ. ඒ හිතේ ඒ ඒ බඳු සමාධියක් දැන් හිතේ ඇඳෙනවා. හිතේ නිකන් රෙජිස්ටර් වෙනවා. හිත වෙනත් සමාධියක් තුළ පුරුදු කරද්දී තර පරණ සමාධියට යන්න යම්සි වෑයමක් දරනවා. මොකද එතනට තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා මේක ඕනම සමාධියකට පොදු ලක්ෂණයක්. තමන් ඒ කලින් හිටිය සමාධියේ ශේෂයන්, ඒ ලක්ෂණයන් හිතට නිකන් රූටන ගතියක් වෙන්න පුළුවන්. මුගලන් සාවින්නාසේ මෙතෙන්දිත් පැහැදිලි කරනවා දැන් සාවන්ත වෙන්නේ අනන්ත විඥාණය අරමුණු කරන්න හැබැයි එහෙම ඉන්නකොට මොකද අනන්ත අහස හා සම්බන්ධ ඒ සංඥාවන්, මේ වේදනාවන් හිතට මතුවෙනවා. ඉතින් මේ අඩුපාඩුව, මේ දුර්වලකම දකිනවා බුදුරජාණන් වහන්සේ දැකලා නැවතත් 이르දියෙන් පැමිණිලා මුගලන් ස්වාමීන් වහන්සේට අවවාද කරනවා මුගලන් මේ ධ්‍යානෙ වරද්දන්න එපා. විඥානංචායතනයට එන්න විදිහක් නැහැ ආකාසනංචායතනයේ ශේෂයන්. ආකාසනංචායතනයේ ලක්ෂණය. එහෙනම් මෙතන දැන් නිවැරදි කරගන්න. ඒ විදිහට අවවාද කරාම දැන් මුගලන් ස්වාමීන් වහන්සේ ඒ අවවාදය තුල හික්මෙනවා හික්මිලා නැවතත් නිවරදිව මේ ධානය වඩන්න උත්සාහවන්ත වෙනවා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේට පුළුවන්කමක් ඇති වෙනවා මේ ධානය සම්පූර්ණ කරගන්න. දැන් ඊට පස්සේ වඩද්දී දැන් ඒ ආකාසානං ඡායතනයේ ලක්ෂණ පහළ වෙන්නේ නැහැ. විඥානං ඡායතනය තුලම නිවරදිව පිරිසුදුව ගත කරන්න අවස්ථාව සැලසෙනවා. නැවතත් ඉතින් උන්වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පසු අවස්ථාවේදී රහත් වුණාට පස්සේ දැන් මේ දේශනාව කරද්දී කෘතවේදීත්වයෙන් සඳහන් කරනවා. ඒ යම්සි ශ්‍රාවකෙක් ඒ බුදුරජාන් වහන්සේගේ අනුකම්පාව ලැබලා මඟ පෙන්වීම ලැබලා අවවාද ලැබලා ඒ අවවාදය මනමින් පිළිපැදලා පසු කාලයකදී මහා විඥා සහිත තැනැත්තෙක් බවට පත් වුණා නම් ඒ තමන් තමයි ඒකට හොඳ උදාහරණය. මොකද මට මේ විදිහට බුදුරජාන් වහන්සේ පිහිට වුණා, මඟ පෙන්නවා. මම ඒ අවවාදේ පිහිටියා, ඒ අනුව කටයුතු කළා. මම මෙන්න මේ විඥානංචායතන ධ්‍යානයත් අරූප ධ්‍යානයත් නිවර්දිව වඩන්න මට පසු අවස්ථාවකදී පුළුවන් වුණා. කියලා කෘතවේදීත්වයෙන් නැවතත් සඳහන් කරනවා. ඊට පස්සේ තවත් අවස්ථාවකදී උන්වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මට වෙනත් විතර්කයක් පහළ වුණා. මොකද්ද මේ ආකින්චඤ්ඤායතනය කියලා කියන්නේ? දැන් ඇත්තටම සාමාන්‍යයෙන් ධහන වඩන යෝගාවචරයින්ට දෙන උපදේශක් තමයි එක පාට මේ ඊළඟ ධහනට යන්න එපා. මේ වඩන ධහනේ හොඳින් වශී කරගන්න. හොඳින් ඒක වඩන්න. ඒක තුල Tamanට කැමති කාලයක් ගත කරන තත්වයට පත් කරගන්න. ඕන අවස්ථාවකදී එතෙන්ට පිවිසෙන්න පුළුවන් නැත්නම් ධහනයට සමවදින්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න. ඕනම අවස්ථාවකදී ඒකෙන් එළියට එන්න පුළුවන් අවස්ථාවක් ඇති කරගන්න. එළියට ආවට පස්සේ ඒ ධානය පිළිබඳව ධාන අංග පරීක්ෂා කිරීමේ පරීක්ෂා කිරීමේ ප්‍රත්‍යවේක්ෂා කිරීමේ හැකියාවක් ඇති කරගන්න. ඉතින් මේ විදිහට මේ ධාන වශීතාවයන් හොඳට කරාට පස්සේ තමයි සාමාන්‍යයෙන් ගුරුවරු ඊළඟ ධානයට යන්න කියලා අවවාද කරන්නේ. එක පාඩම එකින් එකට එකින් එකට යන්න උපදෙස් දෙන්නේ නැහැ. එකක් හොඳට තහවුරු කරගත්තට පස්සේ පුහුණු කරගත්තට පස්සේ තමයි ඊළඟ ධානයට උත්සාහවන්ත වෙන්න කියලා කියන්නේ. ඉතින් එහෙම ගියත් අර කලින් පුරුදු වෙච්ච ධානයේ යම් යම් ශේෂයන් මේ අලුත් ධානයට පොඩි කඩතොල්ලක් ඇති කරන්න පුළුවන්. ඒක තමයි මේ දිගටම මේ සූත්‍ර දේශනාවලිය තුළ මුගලන් ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන්නේ. දැන් වඩමින් හිටියා විඥානංචායතනය. හැබැයි ඊට වඩා තවත් සූක්ෂම ආකින්චඤ්ඤායතනය පිළිබඳව දැන් හැඟීමක් පහළ වුණා. මොකක්ද මේ ආකින්චඤ්ඤායතනය කියලා කියන්නේ? ඒ විඥානං හා සම්බන්ධ සංඥාවන් සියල්ල ඉවත් කළා. නත්ති කිංචි කිසිවක් නැහැ කියන සංඥාව ඔළුවට අරගෙන හිතට අරගෙන ආකින්චඤ්ඤායතන ධානය අරූපාවචර ධානය වඩන්න පුළුවන් කියලා උන්වහන්සේට අදහසක් පහළ වෙනවා. එතකොට අර කලින් තිබුණ අහස දැන් නැහැ. ඒතර මේ කිසිවක් නැහැ. කියන අරමුණ තමයි ගන්න. ඒතර අපි සාමාන්‍යයෙන් මේ රූප ලෝකයේ තුල ගත කරද්දී අරූප ලෝකයේ තුල ගත කරද්දී තාමත් යමක් තියෙනවා. වස්තුවක් තියෙනවා. මේ සමත භාවනාවක් ගැනයි කතා කරන්නේ. තාම මේ සංකල්පයේ මට්ටමක් අපි හිත තුළ පරිහරණය කරන්නේ. ඉතින් මේ සමත සමාධියකදී මේ විවිධ සංකල්ප තමයි අපි පරිහරණය කරන්නේ. මේ සංකල්පවල ඉවත් වීමක් තමයි මෙතෙන්දි කතා කරන්නේ. දැන් විවිධ සංකල්ප අපිට කලින් තිබුණා. අපි හිතමු දැන් රූපාවචර ධානයක් වඩද්දී ඒ රූපාවචර ධානය වඩන්න පාදක වෙන්නේ යම්කිසි සංකල්පයක්. අපි තුම අපි ආනාපාන සතියක් වඩනවා නම් ඒ ආනාපාන සතිය දිගට වඩනකොට එතුලින් මතුවෙච්ච යම්කිසි සමාධි නිමිත්තක්. ඒ නිමිත්ත ඊටාම් ප්‍රභාෂරයි, ලස්සනයි, ප්‍රියමනාපයි. එමත් නැත්නම් හරේ සෞම්‍යයි, ප්‍රණීතයි. ඒ අරමුණ තියනවා කියලා සංඥාව තමයි අපි ගන්න. ඒක මනසින් තන තනිච්ච සමාධිගත වීම නිසා පහළ වෙච්ච අරමුණක්. ඒ අරමුණ තියෙනවා. ඒ අරමුණ සුබයි, හොඳයි. කියලා තමයි මේ සාමාන්‍ය සමත සමාධියක් වඩද්දී හිතට ඒත්තු ගන්නවා. ඒ තුළ තමයි හිත තත්ත්වගත කරන්නේ. මේ සමත භාවනාවේ තියෙන ලක්ෂණ. එතකොට මේ එබන්දු ඒ තිබිච්ච අරමුණු දැන් කිසිවක් නැහැ. සංකල්පමේ අරමුණ හැබැයි තාමත් අපි මේ කතා කරන්නේ. වස්තු මේ වස්තු දැන් කිසිවක් නැහැ. රූපීමය වස්තුත් දැන් කිසිවක් නැහැ. අරූපී දේවලුත් දැන් කිසිවක් නැහැ. නත්ති කිංචි. කිසිවක් නැහැ කියන සංඥාව තමයි දැන් හිත තුළ දිනු කරන්නේ. දැන් කිසිවක් නැහැ කියන සංඥාව හිත තුළ දිනු කිරීම තුළ කෙනෙකුට අනන්ත මේ අනන්ත විශ්වය පුරා කිසිවක් නැහැ කියලා කිසිම වස්තුවක් නැහැ කියලා අරමුණු කිරීම තුළ ආකින්චඤ්ඤායතන අරූපාවචර සමාධිය ගොඩනගාගත හැකි ඊට එළඹ වාසය කළ හැකි කියලා මුගලන් ස්වාමීන් වහන්සේ දැන් තීරණය කරනවා ඒකට උත්සාහවන්ත වෙනවා. හැබැයි එහෙම ඉන්න උත්සාහවන්ත වෙද්දී අර කලින් වඩපු විඥානංචායතනේ යම් යම් ලක්ෂණ මේ මේ අලුත් සමාධියට බාධා කරනවා. ඉතින් මේක දකිනවා බුදුරජාණන් වහන්සේ එහෙම දැකලා නැවතත් 이르දීන් පැමිණිලා මුගලන් ස්වාමීන් වහන්සේට අවවාද කරනවා. මුගල්ලාන මේ ආකින්චඤ්ඤායතන සමාධියට එන්න විදිහක් නැහැ විඥානංචායතනේ ලක්ෂණ. මෙතන තියෙන්නේ කිසිවක් නැහැ කියන අරමුණ. කිසිවක් නැහැ කියන සංඥාව. ඒක දැන් දිනු කරන්න නිවැරදිව කියලා අවවාද කළා වැඩම කරනවා. පසු අවස්ථාවකදී මුගලන් සාමින් වහන්සේ ඒ අවවාදයේ පිහිටලා නිවැරදිව උත්සාහන්ත වෙනවා. ඒ අනුව ආකින්චඤ්ඤායතන අරූපාවචර ධානය ශක්තිමත් කරගන්නවා, නිවැරදි කරගන්නවා, පිරිසිදු කරගන්නවා. දැන් ඔන්න නිවැරදිව එය තුලම හිත පවත්වන්න මුගලන් ස්වාමීන් වහන්සේට දක්ෂතාවය පහළ වෙනවා. පුහුණුව හරහා දක්ෂතාවය පහළ වෙනවා. දැන් රහත් වුණාට පස්සේ මහා විඥා සහිත මහරහතන් වහන්සේ කෙනෙක් ඉර්ධිමතුන් අතර අග්‍රස්ථානයට පත්වෙච්ච මේ රහතන් වහන්සේ නැතත් දැන් බුදුරජාන් වහන්සේට කෘතවේදීත්වයෙන් සඳහන් කරනවා එවත්නි ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් මඟ පෙන්වන මඟ පෙන්වන ලදුව යම්සේ ශ්‍රාවකයෙක් විසින් මහා විඥා සහිත තැනැත්තෙක් බවට පත් වුණා නම් ඒ මං උදෙසා කියන ලද්දක්. මට මෙන්න මේ වගේ බුදුරජාන් වහන්සේ මඟ පෙන්වුවා මං ඒ අවවාදෙ පිහිටියා. එහෙම පිහිටලා මම අද මේ தත්වයටපත් වෙලා ඉන්නවා කියලා බොහොම කෘතවේදීත්වයකින් බුදුරජාන් වහන්සේගේ මේ මඟ පෙන්වීම සිහිපත් කරනවා. ඊට පස්සේ අවස්ථාවකදී උන්වහන්සේට අදහසක් පහළ වෙනවා නේව සංඥා නාසඤ්ඤායතනෙ පිළිබඳව. මොකද්ද මේ නේව සංඥානා සංඥායතනය කියලා කියන්නේ? ඉදබික්කෝ සබ්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්කම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරති. එතකොට අර ආකින්චඤ්ඤායතනේ නත්ති කිංචි කියන කිසිවක් නැහැ කියන සංඥා ඉවත් කළා. සංඥා ඇත්තේත් නැති සංඥා නැත්තේත් නැති අවස්ථාවක් නේව සංඥා නා සංඥායතන ධානයේ වශයෙන් අරූපාවචර ධානයේ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. දැන් මේක ඇත්තටම ඒ එදා හිටපු යෝගීන්ට ඇතිවෙච්ච ප්‍රශ්නයක් ඒ තමයි මේ සංඥා පිළිබඳ ප්‍රශ්නය. ඒ සංඥාවන් පිළිබඳව තිබුණා එක්තරාන්දම ගැටලුවක්. මොකද මේ විවිධ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා මේ දේවල් මේ කාම සංඥාවන් මේ පංච කාමයන් හා සම්බන්ධ සංඥාවන් නිතරම හිතට එනකොට ඒක හරි වදයක්. හිත කෙලසෙනවා. ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒකෙන් යම්සි බාධාවක් පැමිණෙනවා කියලා එයාට තේරෙන්න පටන් ගත්තා. ඒතර මේ රූප සංඥා වදයක් කියලා තේරෙන්න ගත්තා. ඒතර මේ සියලුම ආකාරයේ සංඥා හිතට වද දෙනවා. හිත නිකං ආක්‍රමණය කරනවා. හිත අපිටම පිරිසුදු රෙදි කඩක් නම් ඒ රෙදි කඩට වැටෙන තීන්ත බින්දු දැලි පැල්ලම් කුණු රොඩු වගේ මේ විවිධාකාර අපවිත්‍ර දේ වගේ තමයි එතකොට මේ පැමිණෙන සංඥා අර හිතට මේක බාධාවක්. එහෙනම් මේ සංඥා සියල්ල දුරු කරන්න ඕනේ. හැබැයි තවත් පැත්තකින් තේරුණා මේ සියලු සංඥා දුරු කරොත් එතන තියෙනවා එක්තරා අන්දක මෝහයක්. මොකද්ද මේ මොකද්ද වෙන්නේ කියලා හොයාගන්න බෑ. ආතප්පාතක් නැහැ. සම්පූර්ණයෙන්ම නිකන් මුලා වීමක් එතෙන්ටපත් වෙන්න පුළුවන්. ඒ නිසා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති මැද්දක් අල්ලගන්න පුළුවන් නම් ඔන්න ඕක හොඳයි කියලා තමයි මේ නේව සංඥා නාසඤ්ඤායතනෙට කෙනෙක් උත්හාන්ත වෙන්නේ. ඉතින් එදා බුද්ධ කාලෙදී ඒ යෝගාවචරීන් භවනා කරද්දී ආධ්‍යාත්මික ජීවිතයට යොමු වෙච්ච පිරිසට පැමිණි ගැටලුවක්. ඒතර අද කාලයටත් වඩා ඒ කාලේ ඇත්තටම පුදුම විදිහට මේ ආධ්‍යාත්මික ජීවිතයක් පිළිබඳව විවිධාකාර පරිශන කෙරලා තියෙනවා. ඒවා විවිධ මෙවලම් පාවිච්චි කළා කරව පරිශන නෙමෙයි. එක පැත්තකින් හොඳට තර්කානුකූලව හිතලා කරපු බුද්ධිමය සංවාද හරහා ඇති කරගත්ත පරිේශණයන් අනිත් එක තමයි සමාධි දියුණු කළා ඒ தත්වයන් ස්පර්ශ කළා ලබාගත් தත්වය. ඊට පස්සේ ඒ தත්වය තව අනිත් අයටත් කියලා දීලා තිනවා. ඒ අයත් ඒබඳු සමාධියක් ධ්‍යානයක් වඩනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ බුදු බුදු වෙන්න කලිනුත් ඒ බුදුසත්වයන් වහන්සේ වශයෙන් මේ ධහන වඩන්න ඉගෙන ගන්න ඉතින් විවිධ ගුරුවරු ගාවට ගිහිල්ලා තියෙනවා. දැන් අපි මේක කියනකොට සමහරට මේ පිටුන්ට මතක් වෙන්නේ නැති. ඒ ආලාර කාලාම තාපසතුමා මේ බෝධිසත්වයන් වහන්සේට කියලා දුන් නාකින් චඤ්ඤායතන සමාධිය උපදව ගන්න ආකාරය. ඉතින් බෝධිසත්වයන් වහන්සේත් ඒක වැඩුවා. වඩලා ඒකේ පරිපූර්ණත්වයටපත් වුණා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඒක තමයි ආලාර කාලාම හිතාගෙන හිටිය නිවන. මේක තමයි පරතර මේක තමයි අවසානය මේක තමයි නිවන කියලා තමයි ආලාර කාලාම හිතාගෙන හිටියේ. ඉතින් ඒක දේශනා කළා. එතුමාගේ දක්ෂම ගෝලයා වෙච්ච මේ බෝසත්යන් වහන්සේට කිව්වා ඔබයි මමයි අතර දැන් වෙනසක් නැහැ. මගේ මේ ශිෂ්‍ය පිරිස පරිහරණය කරන්න. මාත් එක්කම උගන්වමින් වාසය කරන්න. මමයි ඔබයි දැන් සම තත්ත්වයේ ඉන්නේ. ඉතින් එතුමා හරි නිහතමානී තවත් අතකින් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක නිවන වශයෙන් සැලකුවා. බෝධිසත්වයන් වහන්සේ එතන තියෙන ප්‍රශ්නයක් ප්‍රශ්නය තේරුම් අරගෙන මේක නිවන නොවන බව වටහාගෙන එතනින් ඉවත් වුණා. ඊට පස්සේ පැමිණියා උද්දකරාම පුත්ත කියන බ්‍රාහ්මණ පඬිවරයා ගාවට. එයා දිනු කරලා තිබුණේ මෙන්න මේ ආකින්චඤ්ඤායතනත් එහාගේ මේ නේව සංඥානා සංඥායතන. ඒක කියලා දුන්න කියලා දුන්න බෝධිසත්වයන් වහන්සේට. බෝධිසත්වයන් වහන්සේ ඒකත් දිනු කරා. ඒකත් හොඳට පරිශීලනය කළා, ආසේවනය කළා, බහුලීකృత කළා. ඒකත් નિවරදව වඩන්න අර ගුරුවරයා පමණටම දක්ෂ වුණා. දැන් උද්දකරාම පුත්ත බ්‍රාහ්මණ පණිවරයාත් ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේට ආදරණා කරා. ඔබයි මමයි අතර දැන් කිසි වෙනසක් නැහැ. ඔබත් යමක් අත්දකින්නවද මමත් ඒකමයි අත්දකින්නේ. ඒ නිසා අපි දැන් මේ පිරිස සමසමව බෙදාගෙන පරිහරණය කරමු. අපි මේ ගවල්ලන්ටත් මේක කියලා දෙමු. මේක තමයි නිවන. ඉතින් ඒකට ඒ අය හිර වුණා මෙන්න මේ නේව සංඥානා සංඥා එතනින්. මේක නිවන වශයෙන් සැලකුවා. ඒ නිසා ඊටාම සියුම් මානසික තත්ත්වයන් ඒ වගේමයි හිත තුළ කිසිම ක්ලේශයක් මතුවෙන්නේ නැහැ මේ සමාධියේ තියෙන ප්‍රබලත්වය නිසා. කෙලෙස් සම්පූර්ණයෙන්ම යටපත් වෙලා සමාධි සුවය හොඳට කයට හිතට දැනෙනවා. ඒ නිසා පුදුමාකාර සුවයකින් ප්‍රීතියකින් වාසය කිරීමේ හැකියාවක් මෙබඳු සමාධියක් දිනු කරන කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. සමාහට සමාධියට සමවැදිච්ච නැති අවස්ථාවේදී පවා කායික මානසික සහනයක් සැනසෙල්ලක් කෙලෙසුන්ගෙන් තොර බවක් කෙලෙසුන්ගෙන් ඈත් වීමක් දැනෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් අද කාලේ වුණත් මෙබඳු සමාධියක් දිගට දියුණු කරනකොට තමන් නිවන් දැක්කා මාර්ගඵල අවබෝධ කළා කියලා වැරදි අවබෝධයට එන්නත් පුළුවන්. ඒ වගේත් ඇත්තටම මේ සමාධිවල තියෙන ගැටලුකාරී තැන්. නැත කෙසේ නමුත් මේ මුගලන් ස්වාමීන් වහන්සේ දැන් නේව සංඥාන අසඤ්ඤායතනය වඩන්න උත්සාහන්ත වෙනවා. ඒ ධ්‍යානයේ වඩන අවස්ථාවේදී අර කලින් වඩ වඩා හිටිය විඥානංචායතන ආකින්චඤ්ඤායතන ධ්‍යානයේ ශේෂයන් ඒකේ ලක්ෂණයන් මේ නේව සංඥා නාසඤ්ඤායතන අරූපාවචර ධ්‍යානයට පොඩ්ඩක් බාධා කරනවා. මේක දකිනවා බුදුරජාන් වහන්සේ දැකලා නැවතත් අවවාද කරනවා මේ ධ්‍යානය වරද්දන්න එපා මෙතනට තියෙන්න බෑ අර කලින් ධ්‍යානයේ ලක්ෂණ මේක මෙන්න මේ විදිහට විය යුතුයි. ඉතින් අවවාදේ පිළිපදිනවා මුගලන් ස්වාමීන් වහන්සේ නැවත නැවත පුහුණු වෙලා විඥාන මේ නේව සංඥා නාසඤ්ඤායතන ධානය නිවරදිව වඩනවා. දැන් උන්වහන්සේ සමර්ථ වෙනවා නිවරදිව මේ ධානය තුල ගත කරන්න. කලින් අවස්ථාවේ වගේම නැවතත් මේ රහත් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මම මේ ධානය වැඩුවා මට හැබැයි ප්‍රශ්න ඇති වුණා බුදුරජාන් වහන්සේ අනුකම්පාවෙන් ඇවිල්ලා මඟ පෙන්වුවා පිහිට වුණා පසු අවස්ථාවකදී මට පුළුවන් වුණා නිවරදිව මේ ධ්‍යානය වඩන්න මහා විඥා තැනැත්තෙක් බවට ඇති තැනැත්තෙක් බවට පත් වෙන්න. බුදුරයන් වහන්සේ තමයි මට මඟ පෙන්වුවේ මට පිහිට වුණේ කියලා ප්‍රතිවේදීත්වයෙන් යුක්තව සඳහන් කරනවා. දැන් පින්වත්නි අපි මෙතෙක් කතා කළේ එතකොට මේ රූපාවචර සහ අරූපාවචර සමත ධ්‍යාන ගැන සමත සමාධි ගැන. ඊළඟට එන සූත්‍රය සම්පූර්ණ විපස්සනාවට අදාළ සූත්‍රයක්. අනිමිත්ත සූත්‍රය. එතකොට මේ අනිමිත්ත සූත්‍රය තුල මුගලන් ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ අනිමිත්ත සමාධිය සම්බන්ධයෙන්. දැන් අපි දන්නවා දැන් කෙනෙකුට විපස්සනාවක් වඩන්න අවශ්‍ය නැහැ අර කලින් කතා කරපු රූපාවචර ධ්‍යාන හතරත් අරූපාවචර ධ්‍යාන හතරත් උපදව ගන්න. නමුත් අනිමිත්ත ස්වභාවයක් දිනු කරගන්න නම් අනිවාර්යෙන් විපස්සනාවක් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අනිමිත්ත තත්ත්වයක් කියන්නේ මොකද්ද? ඒකත් අපි පොඩ්ඩක් කෙටියෙන් මතක් කරගමු. දැන් අපි දන්නවා අපි ඇහෙන් රූප බලනවා. මේ ඇහෙන් රූප බලනකොට අපි මොකද්ද කරන්නේ අත් වශයෙන්ම මේ රූපවල තියෙන යම් යම් සලකුණු යම් යම් හැඩතල නැත්නම් යම් යම් වර්ණ සටහන් තමයි අපි මෙහෙන් මෙහෙ ඇහෙන් උකහා ගන්නෙ. අපි තුමු ඒකේ පාට අපි අරගන්නවා. හැඩේ අපි අරගන්නවා. ඉතින් ඒ අනුව අපි තීරණය කරන මෙතන උසයි, මහතයි, තලෙලුයි, සුදුයි, කළුයි. ඒ වගේම අපි කෙනෙක්ගේ අංගපසංග බලද්දී ආ මෙතන එයාගේ ඇහිබැම මෙහෙමයි, නහය මෙහෙමයි, උඩු රැවුලක් තියනවා නම් එහෙමයි, මහත නම් එහෙමයි, කෙට්ටු නම් මෙහෙමයි, උස නම් මෙහෙමයි. එතකොට අපි මේ සලකුණු ගැනීමක්, නිමිති ගැනීමක් අනුව්‍යංජන කියලා අපි කියනවා සාමාන්‍යයෙන් නිමිති අනුව්‍යංජන කියලා. එතකොට මේ කුඩා කුඩා සලකුණු ගැනීමක් තමයි අපි මේ ඇහෙන් කරන්නේ. අපි මේ රූපයක් දිහා බලනවා කියලා කිව්වට ඒ රූපයේ තියෙන සියුම් සියුම් ලක්ෂණ, සියුම් සියුම් අනුව්‍යංජන, නිමිති තමයි අපි මේ ඇහෙන් අහුලගන්නේ. ඒ අනුව තමයි අපි අඳුනා ගැනීමක් කරන්නේ. නිමිති ගැනීමක් අපි කරනවා. සද්දයක් අහද්දිත් එහෙමයි. ඒ සද්දෙට අනුරූපව යම් යම් නිමිති, යම් යම් සලකුණු තමයි අපි ඇහිඳගන්නේ. ඉතින් ඒකට අපි හරි දක්ෂයි. දැන් අපිට ගීත ගීතයක් ගීත දෙකක් අපිට ඇහෙනවා නම් එක ගීතයක් අපි හිතමු ගායකයෙක්ගේ අනිත් ගීතය ගායිකාවකගේ කියලා ඉතින් අපිට මේ ලක්ෂණ අඳුර ගන්න පුළුවන්. ඒතර ගායකයෙක් ගයන ගීතයයි ගායිකාවක් ගයන ගීතයයි වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. එතන යම් නිමිති ගැනීමක් අපිට කරන්න පුළුවන්. දැන් ඕක තවත් ටිකක් එහාට ගියොත් අපිටම දැන් ගායකයෝ දෙන්නෙක්ගේ ගීත දෙකක් ඇහෙනවා. මෙන්න මේක අහවල් ගායකයා ගයන ගීතය මෙන්න මේ ගීතය අහවල් ගායකයා ගායන ගීතය කියලා මේ දෙක වෙන් කරගන්නත් පුළුවන්. ඒතොර මේ පිරිමි හඬක වුණත් සියුම් වෙනස්කම් අඳුර ගන්න අපිට පුළුවන්. ඒතොර ඒ බඳු සියුම් ලක්ෂණ, නිමිති, සංඥා ගන්න අපේ හැකියාවක් තියෙනවා. ඒ නිමිති ගැනීම තුළින් තමයි අපි හඳුනා ගැනීමක් කරන්නේ. ඒ නිසා සංඥා වලට මේක අදාළයි. සංඥා කියලා කියන්නේ සංජානාති කියන අදහස හඳුනා ගන්නවා කියන අදහස එතකොට මේ හඳුනා ගන්න නිමිති මුල් වෙනවා අර ගන්න සියුම් ලකුණු මුල් වෙනවා යම් යම් සංකේත මුල් වෙනවා ඒවා අනුසාරයෙන් තමයි අපි හඳුනා ගන්නෙ දැන් පින්වත් එතකොට ගඳ සුවඳ සම්බන්ධෙත් ඔය වගේමයි අපිට අපි තුමු මල් දෙකක් දීලා එක මලක් රෝස මලක් අනිත් මල නෙළුම් මලක් නම් අපි S2 බැඳලා නම් තියෙන්නේ ඒත් ඉතින් අපිට අඳුර ගන්න පුළුවන් මේ සමහරට මේක නම් රෝස මලක් මේක නෙළුම් මලක්, මානෙල් මලක් කියලා. ඉතින් සමහරවිට අපිට මේ මලේ සුවඳෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ සුවඳේත් නිමිති ගන්න අපිට හැකියාවක් තියෙනවා. එතනක් තියෙනවා යම් යම් සියුම් ලක්ෂණ. සලකුණු. අපිට රසත් ඒ වගේමයි. අපි බත් කටක් කනකොට ඉතින් ඒකේ තියෙන අපි හිතමු ලුණු රස අඳුර ගන්න පුළුවන්. සමහර විට අපිට තිත්ත රසක් තියෙනවා නම් ඒකත් අඳුර ගන්න පුළුවන්. පැණි රසක් තියෙනවා නම් ඒකත් අඳුර ගන්න පුළුවන්. මිරිස් රසක් තියෙනවා නම් ඒකත් අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඇඹුල් රසක් තියෙනවා නම් ඒකත් හඳුනා ගන්න පුළුවන්. විවිධ රස අපිට හඳුනා ගන්න, වෙන් කරලා දැන ගන්න හැකියාවක් තියෙනවා. ඒකට විඥානයත් ලොකු බලපෑමක් ඇති කරනවා. විජානාති කියන ලක්ෂණය, වෙන් කර දැන ගැනීම කියන ලක්ෂණය. ඒතර ඒ අනුව අපි මේ නිමිති ගැනීම තුළ තමයි අඳුනා ගැනීම කරන්නේ. ඊට පස්සේ ස්පර්ශ දැනෙනකොටත් අපේ කයේ යමක් ඇතිල් වෙනකොට, පාදයේ යමක් වදිනකොට, ස්පර්ශ වෙනකොට ඒවැය දැනනේ සියුම් ලක්ෂණ හරහා අඳුර ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට විශේෂයෙන්ම මේ පංචකාමයන් හා සම්බන්ධයෙන් භෞතික ලෝකයේ තුල අපි වාසය කරද්දී විශේෂයෙන්ම අඳුනා ගැනීම සඳහා නිමිති මුල් වෙනවා. මේ නිමිති තමයි අපි පරිහරණය කරන්නේ. එතකොට මේ විඥාණය නිතර නිමිති අනුසාරයේ තමයි පවතින්නේ. නිමිත්තානුසාරී විඥානං හෝති කියලා කියනවා. ତර මේ රූප බල බලා ඉන්නවා කියන්නේ රූපවල දැවටි දැවටි ඒ ලක්ෂණ උකහා ගනිමින් ඒවැ මත් වෙලා ඒවා තුල වල්මත් වෙලා තමයි අපේ විඥාණය සාමාන්‍යයෙන් සැරිසරන්නේ. අපි සින්දුවක් අහනවා කියන්නේ ඒක තමයි කරන්නේ. ඒ විවිධ නිමිතිවල මත් වෙලා ඒවා තුල ලොල් වෙලා ඒ නිමිති ගනිමින් අපේ විඥානේ නිමිති වල තමයි සැරිසරන්නේ. ගඳ සුවඳ බලද්දිත් එහෙමයි. රසක් බලද්දිත් එහෙමයි. ස්පර්ශයක් ලබද්දිත් එහෙමයි. එතකොට අපේ හිතටත් විවිධ අරමුණු වෙනවා. ඒ අරමුණු වලිනුත් අපි යම් නිමිති ගැනීමක් කරනවා. සමහරවිට අපේ හිතේ පහළ වෙන යම් යම් සංඥා, යම් යම් රූප සංඥා හිත ඇතුලේ නිකන් චිත්‍ර අඳිනවා වගේ දෙයක් කරනවා. අපි හිතමු අපේ හිත කියන්නේ සුදු පාට කැන්වස් එකක් නම්, මොකුත් ලියපු නැති කැන්වස් එකක් නම්, ඇඳපු නැති කැන්වස් එකක් නම් ඒක ඒ විදිහට තියෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම ඒකේ විවිධ චිත්‍ර අපි අඳිනවා. චිත්‍ර ඇඳ ඇඳ අපිම ඇඳගත්ත චිත්‍රේ අපි සත්‍යයි කියලා සලකගෙන තමයි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. අපි ඒකට වචනයක් පාවිච්චි කරනවා නාම රූප කියලා. ඒ නාම රූපය අපි සත්‍ය වශයෙන් හඟිනවා. ඒ නාම රූපය අපි නිවැරදි ඒක සත්‍යයි මේ තුල කෙනෙක් ඉන්නවා මේ තුල සත්වයක් නිරූපණය වෙනවා. මේ තුලින් යම්සි දෙයක් නිරූපණය වෙනවා. කෙනෙක්ගේ තුල තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපිට ඒවා දේවල් බවට පත් වෙලයි අපි ගත කරන්නේ. ඒවා පුජ්‍යලීන් බවට පත් වෙලයි අපි ගත කරන්නේ. ඇහි විවිධ නිරූපණ සමායන. හිතේ විවිධ නිරූපණ සිද්ධ වෙනකොට ඒවට හිත තුළ ඇති වෙන තණ්හාව හරහා ඒවා පුජ්‍යලීන් බවට පත් වෙලා වස්තුන් බවට පත් වෙලා තමයි ඒවා පරිහරණය කරන්නේ. ඉතින් ඔන්න ඔයගේ ලෝකයක් තමයි අපි ජීවත් වෙන්නේ. විඥාන නාම රූප අතර තියෙන අන්තර් සම්බන්ධය පිළිබඳව අපි මීට කලින් සාකච්ඡා කළා. අර නලකලාපී සූත්‍රයේදී එහෙම ඉතින් එතකොට මේ විඥාන නාම රූප දෙක අතර තියෙන මේ අන්තර් සම්බන්ධය හරහා නාම රූප අපේ හිත ඇතුලේ නිරූපණ කරද්දී චිත්‍ර අඳිද්දී ඒ චිත්‍රයට තමයි අපි රැවටිලා ඉන්නේ. ඒ චිත්‍රය තමයි අපි සැබෑවක් කරගෙන ඉන්නේ. සත්‍යයක් කරගෙන ඉන්නේ. එතකොට මේ නිමිති ගැනීම මේ මුළු ක්‍රියාදාමයටම බෙහෙවින් බලපානවා. ඒ වගේම නිමිති ගන්න නම් මේ නිමිති යම් වෙලාවක් ස්ථිරව තියෙන්න ඕනේ. ඒක වෙනස් වුණොත් එහෙම අපිට නිමිති ගන්න බෑ. අපි ඡායාරූපයක් ගන්න ගියොත් සමාහයට පිරිසට කියනවා හෙල්ලෙන්න නැතුව ඉන්න කියලා. සද්දබද්ද කරන්නත් එපා, හෙල්ලෙන්නත් එපා, අතපය හොලවන්නත් එපා, දගලන්න එපා. දැන් නිශ්චලව ඉන්න. දැන් මම ඡායාරූපේ ගන්න යන්නේ. කියලා ඉතින් අපි උපදෙස් දෙන්න පුළුවන්. දැන් කාලේ තියෙන කැමරාවල් නම් ඉතින් ටිකක් ඉක්මනට මේ වැඩේ කරගන්න පුළුවන්. නමුත් අපි ඉස්සර තිබිච්ච කැමරා එකක් ගත්තොත් ඉතින් ඒකෙදි හෙල්ලෙන්නේ නැතුවම ඉන්න ඕනේ. නැත්තම් එහෙම නිකන් ඒ ඡායාරූපය බොඳ වෙලා යනවා. ඒ අනුව අපිට තේරෙනවා මේ නිමිති ගන්න නම් ස්ථිර සංඥාවක්, තිර සංඥාවක් තියෙනවා. ඒතර මේ තිර සංඥාව, ස්ථිර සංඥාව මත තමයි පදනම් වෙලා තියෙන නිමිති ගැනීම. දැන් හිතමු අපි දැන් විපස්සනාවක් වඩනවා. අපි හිතමු අපි කායानुපස්සනාවක් වඩනවා. කානුපසනාවක් වඩද්දී අපි සතිමත් බවක් දියුණු කරගත්තා අපේ කයටම අවධානය යොමු කරගත්තා කයටම අවධානය යොමු කරගෙන ඊට පස්සේ දැන් උච්චාන්ත වෙනවා කයෙම හිත පවත්වන්න අපි හිතමු එතකොට ඔන්න කය තුල විවිධ ධාතු ලක්ෂණ පහළ වෙනවා අපිට අඳුර ගන්න හම්බුණා. තද ගති, මෘදු ගති, ගොරෝසු ගති, සින්දු ගති, බර ගති, සැහැල්ලු ගති කය තුලින්ම දැන් අඳුර ගන්න පුළුවන්. සෙලවෙන ගති, කම්පණය වෙන ගති, චලනය වෙන ගති කය තුලින්ම අඳුන ගන්න පුළුවන්. උණුසුම් ගති, සිසිල් ගති කය තුලින්ම අඳුන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒ වැగిරෙන ගති උනත් සමාහයට හඳුන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ සතර මහා ධාතුන්ට අදාළ ඒ සියුම් සියුම් ලක්ෂණ කය තුලින් අඳුන ගන්න දැන් මේ යෝගාචරය දක්ෂ වෙනවා. කාලයක් දැන් ඔහොම මේ විවිධ ලක්ෂණ අපි මේවට කියන පෞද්ගලික ලක්ෂණ කියලා නැත්නම් පච්චත්ත ලක්ෂණ කියලා ඉතින් මේවා දැනගනිමින් වාසය කරද්දී දැන් මේවා හා සම්බන්ධයෙන් දැන් පොදු ලක්ෂණයට පොඩ පොඩ දැනෙන්න පුළුවන්. මේ කොයි ලක්ෂණෙත් හටගන්නා ස්වභාවයක් තියෙනවා. අවසන් වෙන ස්වභාවයක් තියෙනවා. මේ දෙක අතර විපරිණාමයක් වෙනස් වීමක් පේන්න තියෙනවා. මේවට කියනවා සංකත ලක්ෂණ කියලා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. අපි මේ ටික ටික විපස්සනා පැත්ත තමයි පරිහරණය කරන්නේ. තයා එතකොට මුලින් ධාතු ලක්ෂණ නැත්නම් රූප අඳුනගත්තා. ඉති රූපං කියන தත්ත්වය අඳුනගත්තා. තයා ටික ටික එහාට යනකොට රූප ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ථගමු කියන කොටසට තමයි දැන් පිවිසෙන්නේ. මේ රූප කියන දේවල් මේ ධාතු ස්වභාවයන් දිගට එක විදිහකට තියෙන්නේ නැහැ. මේවා හටගන්නා ස්වභාවයෙන් යුක්තයි. විපරිණාමයකටපත් වෙලා වෙනස් වීමකට ලක් වෙලා අවසන් වීමකට නැත්නම් අත්ගමයකට වැයවීමකට නිරුද්ධ වීමකට මේවාපත් වෙනවා. හට ගැනීමක් සහ නිරුද්ධ වීමක් මේ දෙක අතර වෙනස් වීමක් දැන් යෝගාචරයේ කඳුර ගන්න. දැන් තවත් එහාකට දැන් මේ විපස්සනාව ගමන් කරනවා. තවත් කාලයක් යනකොට ඊට දැනෙන්න පුළුවන් මේවායේ ඝන සංඥා ඉවත් වෙලා මෙතන මේ කුඩා කුඩා ධාතු සමූහයක ක්‍රියාකාරීත්වයක් තියෙන කියලා. කලින් අපිට දැනුනේ ඒකේ සංප්‍රයුක්ත ප්‍රතිඵලය. නමුත් දැන් මේ කුඩා කුඩා ධාතු සමූහයක ක්‍රියාකාරීත්වයක් තියෙන කියලා වැටහෙන්න පුළුවන්. ඉතින් මේ මට්ටමේදී යාට තේරෙනවා සමහරට මේ කියන රූප ඔය කියන තරම් මහා ලොකු කාලයක් තියෙන දේවල් නෙමෙයි. දීර්ඝ කාලයක් තියෙන දේවල් නෙමෙයි. ඇහි පිල්ලම් ගහන තැනකින් මේවා නැතිලා යනවා. බලන කොටත් ගිහිල්ලා ඉවරයි. මට බලා ගන්න තරම්වත් වෙලාවක් ඉඳින්නේ නැහැ, රැඳෙන්නේ නැහැ. මේ වගේ යාට තව තව අර සතිය සම්පජඤ්ඤය තව තව සියුම් වෙන්න සියුම් වෙන්න, තියුණු වෙන්න තියුණු වෙන්න, මෝහත් වෙන්න මෝහත් වෙන්න මෙයාගේ මේ අවබෝධය තව තව පිරිසුදු වෙනවා. එයාට සිද්ධ වෙනවා මේ දේවල් බලනවා හැබැයි බැලුවට ලොකුවට අර මෙවැ දිග පැවැත්මක් වැටහෙන්නේ නැහැ. හැබැයි ඉපිද නිරුද්ධ වී යාමක්, ඇතිව නැතිව යාමක් දැන් හොඳට ප්‍රකට වෙනවා. මේ හරහා මේ යෝගාචර දැන් අනිත්‍ය ලක්ෂණය හොඳට අඳුර ගන්නවා. ඒ කියන්නේ කලින් නොතිබී හට ගන්නවා, හටගත් සැනින් නිරුද්ධ වෙනවා. කලින් නොතිබී හට ගන්නවා, හටගත් සැනින් නිරුද්ධ වෙනවා. යෝගාචරයට මේ බඳු හැකියාවක්, මේ බඳු පත්‍යක් අවබෝධ කරගන්න අවබෝධ කරගන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා දැන් අර කලින් නම් ඝන සංඥාවක හිටියේ වස්තු වල හිටියේ දේවල් වල යා හිටියේ නමුත් දැන් දේවල් නැහැ වස්තු නැහැ මෙතන හැබැයි හුදු ක්‍රියා ස්වභාවයක් තියෙනවා විතර ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ක්‍රියා ස්වභාවයන් තමයි තියෙන්නේ කියලා එයාගේ හිත තව ටිකක් ගැඹුරට යන්න පුළුවන් දැන් කලින් නම් වස්තුවක් කියන තැනින් ඝන සංඥාවෙන් තමයි ආඳුරගත්තේ දැන් හැබැයි වස්තු නැහැ දැන් තියෙන්නේ ක්‍රියා. එතකොට මෙන්න මේ ක්‍රියා ස්වභාවයන් දැන් එයා අඳුනා ගන්නවා. විශේෂයෙන් මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය දැන් තව තව තව තව ප්‍රකට වෙන්න ගන්නවා. දැන් පින්වත් මේක තව සිවුම් වෙන්න සිවුම් වෙන්න දැන් එයාට මේ දැක්කේ අහවල් ධාතුව කියලා තියාගන්න බැරි තරම් මේවා යහුසුළු භාවය වැඩි වෙනවා. දැන් මේකේ පටවි ලක්ෂණයක් මම දැක්කේ කියලා තේරුම් ගන්න නම් ඒ ලක්ෂණය ටිකක් ප්‍රකට වෙනකම් හිත ඒතර රැඳෙන්න ඕන. මේ තේජෝ ලක්ෂණයක් කියලා තේරුම් ගන්න නම් හිත ඒ නිමිති ටික ඒ ලකුණු ටික අර ධාතුව ධාතයෙන් උකහා ගන්න ඕනේ. නමුත් දැන් එච්චර වෙලාවක් ඉන්නේ මේ අරමුණ ඇති වෙච්ච සැනින්න තේලා යන. ඇති වෙච්ච සැනින්න තේලා යන. ඊටාම වේගවත්ව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් මෙයාට නිමිති ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා දැන් නිකන් ඔක්කොම එකට බොඳ වෙලා වගේ එකට මිශ්‍ර වෙලා වගේ අපි කියන ෆ්ලක්ස් එකක් කියලා මිශ්‍ර වෙලා වගේ තමයි මේ යෝගාචරය අත්දකින්නේ. දැන් ඉතින් මෙයාට ඒක බලන්නත් එපා වෙනවා. මේක පටවිද ආපෝද තේජෝද වායෝද කියලා අඳුර ගන්නත් බෑ, නිමිති ගන්නත් බෑ. නිමිති ගන්න නොහැකියාවක් දැන් පොඩ පොඩ යෝගාචරයේ හිතේ ඇති ඉතින් මේකේ ලක්ෂණ කීපයක් අඳුර ගන්න පුළුවන්. එකක් තමයි හිත තුළ නුවණක් වර්ධනය වෙනවා මේ සියල්ල අනිත්‍යයි කියන එක. තාම යහුසුලෝ ඇතිව නැතෝ යනවා කියන එක එයාට දැන් ඊටාව පිරිසුදුව පේන්න ගන්නවා. ඒක එකක්. අනිත් එක තමයි මේ දේවල් ඊටා යහුසලව ඇතුව නැතුව යනවා නම් මෙතන තියෙන දුකක්. මොකද මේ මේකට ගැලවෙන්න විදිහක් නැහැ. දනුත් නිරන්තරයෙන් මේ ඇතිවීම නැතිවීම නැත්නම් මේ අනිත්‍යත්වයට ලක් වෙන අවස්ථාවක තමයි මේ தත්ත්වය තියෙන්නේ. ගැලවෙන්න විදිහක් ඇත්තේ නැහැ. ඒ දඬු අඬුවට අහු වෙලයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මෙතන දුකක් තියෙනවා. මෙතන පිළීමක් තියෙනවා. ඊළඟට අනිත් එක කියන්න පුළුවන් මේ තරම් වේගවත්ව ඇතුවේ නැතුව යන ස්වභාවයක් ඇතුලේ නොවෙනස් වෙන ආත්මයක් එහෙනම් තියෙන්න බෑ. දිගට පවත්නා පුජ්‍යල ස්වභාවයක් දිගට පවත්නා ආත්මයක් දැන් තියෙන්න මෙතන බෑ. මොකද ඇතුලේ හරයක් නැහැ. තියෙන තනි කර ඇතිව නැති යන ඊතා යහුසුළු ප්‍රවාහයක් මෙතන එන ආත්මයක් ආත්මීය ස්වභාවයක් ආත්මයට අයිති දෙයක් තියෙන්න බෑ කියලා අනාත්ම ලක්ෂණේ වැටහෙන්නත් පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේ අනිමිත්ත පැත්ත ගැන විස්තර කරද්දී පෙන්වලා දෙන්නේ මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය. ତර නিত্য සංඥාව තුළ තමයි අපි නිමිති ගැනීමක් කරන්නේ. හැබැයි දැන් මෙතන නිමිති ගන්න විදිහක් නැහැ. මොකද මේ අනිත්‍යත්වයට දැන් ලක් වෙන්නේ. නිරන්තරයෙන්ම ඇතිවීමක් නැතිවීමක්, ඇතිවීමක් නැතිවීමක්, ඇතිවීමක් නැතිවීමක්, අතෝරක් නැතුව තමයි සිද්ධ වෙන එකත් ඊටාම වේගවත්ව සිද්ධ වෙනවා. දැන් මේක මොන જાතියද කියලාවත් කියන්න බෑ. එපමණකට වේගවත් මේ ඇති වෙන නැති වීම ක්‍රියාවලිය සිද්ධ වෙනකොට දැන් ඉතින් නිමිති ගන්න බැරි වෙනවා. අර කලින් මතක් කළා වගේ නිමිති වල තමයි අපේ හිත පැටලිලා තියුනේ. විඥාණය පැටලිලා තියුනේ නිමිති වල. නිමිත්තානුසාරේ විඥානං. නිමිති අනුසාරේ නිමිති ඇසුරු කරන නිමිති වල පළපදියම් වෙච්ච විඥාන තත්ත්වයක් තිබුණේ. දැන් හැබැයි නිමිති ගන්න විදිහක් නැහැ. ඒ තරම් වේගෙන් මේවා ඇතිව නැතු යනවා. නිමිති ගන්න බැරි නිසා දැන් ඔන්න විඥානේ එතනින් නිදහස් වෙනවා. හිත නිදහස් වෙනවා කියලා අපි සරලව කියන්නේ. හිත නිදහස් වෙනවා. එතන මෙන්න මේ ලැබපු නිදහසට සරලව කියන්න පුළුවන් මේකට දහමේන වචනයක් අනිමිත්ත විමෝක්ෂ මුඛයක් කියලා. නිවන් දොරටුවක් කියලා කියනවා. ඒ කියන්නේ නිමිති නොගැනීම හරහා හිත නිදහස් වීමක්. නිමිති නොගැනීම හරහා නිදහස් වීමක්. දැන් මේ తত্ত্বය දැන් යෝගාචරයේදී මුලින් තේරෙන්නේ නැහැ. මොකද යා මොකද්දෝ කර කර එයා අර විපස්සනාක් වඩ වඩ හිටියා. මොකද්දෝ නිකන් පිටපොට ගියා වගේ දැනුණා. හැබැයි ඉතින් ආයෙත් හරි තැනට ආවා. දැන් ආයෙත් දිගට ගියා. එහෙම වෙන ආයෙත් අන්න පිටපොට ගියා. ආයෙත් හරි තැනට ආවා. ආයෙත් දිගට ගියා. දැන් මෙහෙම පිටපොට යාමක්. ඒක නියාට දැනෙන්නේත් මේ කරදරයක් වුණා වගේ, වැරද්දක් වුණා වගේ. තමයි යාට දැනෙන්නේ. එයාට ඒක තේරෙන්නේ නැහැ මොකද්ද උනේ කියලා. සමහරට ඒක එයාට තේරුණෙත් නැහැ. ඒ කියන්නේ නොටිස්ුණෙත් නැහැ. කෙසේ නමුත් ඉතින් යා විපස්සනාව විශේෂයෙන්ම අනිත්‍ය අනිච්චානුපස්සනාවක් අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වීමක් නැවත නැවත සිද්ධ වෙන සිද්ධ වෙන්න අර පිටපොට යාම හිත නිකං නිමිති නොගෙන සිටීම හිත නිකං හිස් වීම හිත නිකං නතර වුණාගේ දැනීම නැවත නැවත සිද්ධ වෙන්න පුළුවන්. දැන් එතකොට තමයි යාගේ ඇහැරෙන්නේ යාර නුවණක් පහළ දැන් මොකද්දෝ එකක් වෙනවා. මේ හිත හොඳට මේ අරමුණු ඇසුරු කරමින් අරමුණු වල යථා ස්වභාවය දැනගැනීමෙන් වාසය කරනවා. යම් අවස්ථාවකදී හැබැයි අරමුණෙන් හිත ඉවත් වෙනවා. අරමුණෙන් හිත ගිලෙනවා. ඉතින් මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා එයා දැන් තේරුම් ගන්නවා. ඉතින් එතන මේ වගේ තැන්වලදී ටිකක් ඉතින් කමඨහන් සුද්ධ කරගන්න එක අවශ්‍යයි. මොකද වෙන්නේ මොකද්ද කියලා පැහැදිලිත් නැහැ. විශ්වාසයක් ඇත්තෙත් නැහැ. මේක අපි වෙච්ච අකරතැබ්බයක් කියලා තමයි අපේ හිත අර්ථ දක්වන්නේ. හිතට හුරු වෙලා තිබුණේ අර අරමුණුත් එක්ක ගත කරන ජීවිතයක්. මේ අරමුණු වලින් තොරව ගත කරන අවස්ථාව පිළිබඳ ඉතින් අපිට අපේ හිතට තේරුම් ගන්න හරි අමාරුයි. ඒ නිසා බුද්ධ වචනයක් අපිට අවශ්‍යයි, බුදු වදනක් ඇහෙන්න අවශ්‍යයි, මඟ පෙන්වීමක් ඇහෙන්න අවශ්‍යයි. එහෙමනම් අපිට මේ සැක හැර ඉදිරියට යන්න අවස්ථාවක් තියෙනවා. එතම අපි එයා සක්මන් භාව මේ පරයන්ක භාවනාවකදී ධාතු මනසකාරයක් වඩ වඩා ඉන්නකොට මේක වුණා නම් සමහර විට ඉතින් රූප ලෝකයෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි වේදනාවක පැටලෙන්නත් පුළුවන්. සංඥාවක පැටලෙන්නත් පුළුවන්. හිතුවිල්ලක පැටලෙන්නත් පුළුවන්. අපි කියමු සැකයක පැටලෙන්නත් පුළුවන්. හිතෙල්ලක් අවතිනාන ප්‍රකාර සිතුවිලි තියෙනවා. සැක පහළ වෙන්න පුළුවන් විශේෂයෙන්ම. ඉතින් ඒ වගේමයි මෙතෙන්ද නිින්ද යන්නත් පුළුවන්. මොකද අපි සියුම්ම දෙහා බලබලා හිටියේ ටිකක් රූපෙත් නිකන් එපා වුණා. නීරස වුණා. නීරස වෙච්ච අවස්ථාවකදී මේක උනේ. ඉතින් ඒත් එක්ක හිත නිින්දට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා මෙතෙන්ද වෙන්න පුළුවන් අකරතැබ්බ ගොඩක් තියෙනවා. ඒ නිසා එකපාරටම පිරිසුදු අනිමිත්ත සමාධි තත්ත්වයක් යෝගාචරයක් තුළ පහළ වෙන්නේ නැහැ. විපස්සනා භාවනාවේ ලබන හොඳ ප්‍රතිඵලයක් හැබැයි නමුත් මේ හොඳ ප්‍රතිඵලය වුණත් හොඳට ਸਰව සම්පූර්ණ නිවැරදි තහවුරු වෙච්ච ප්‍රතිඵලයක් යෝගාචරයට එකපාරට ලැබෙන්නේ නැහැ. කාලයක් යන වැඩක්. නැවත නැවත කරන්න අවශ්‍යයි. සමහරවිට නැවත නැවත ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරන්න අවශ්‍යයි. එහෙම කරන්න කරන්න තමයි දැන් මේ தত্ত্বය පිරිසුදු කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ தত্ত্বය දිනු කරන්න දිනු කරන්න යෝගාචරයට පුළුවන් වෙයි යම් අවස්ථාවක දැන් හිත නිමිති අතහරිනවා, නිමිති ගැනීම නවත්තනවා. නැවැත්තුවාට පස්සේ හිත නිදහස් වෙනවා. නිදහස් භාවයේ තුල සුළු ටික වෙලාවක් දැන් රැඳෙනවා. අපි කියමු විනාඩි 5ක් දැන් ඔන්න හිතේ ඒ தත්ත්වය පවත්වන්න පුළුවන්. එතකොට ඒකට උනන්දු කිරීමකුත් ඇති වුණා. කවුරු හරි මතක් කරලා දුන්නා ඕක දැන් ටිකක් දියුණු කරන්න. හිත ටිකක් කියාවි කම්මැලි කියලා. හිත කියාවි අකරතැබ්බයක් කියලා. නමුත් ඔතන මේ බුදුරජාන් වහන්සේ අගය කරපු தත්වයක් ඒ නිසා උතන කලබල වෙන්න යන්න එපා සැක පහල කරන්න යන්න එපා නිදිමත ඇති කරගන්නත් එපා නිමිති ගන්න යන්නත් එපා ඔය නිමිති නොගන්නා தත්වය තුල නිදහස් தත්වය තුල පිරිසිදු தත්වය තුල හිස් தත්වය තුල දැන් ඉතින් හිත පවත්වන්න කියන මෙන්න මේ උපදෙස ලැබිලා අපි තුන් මේ යෝගාවචරය ටිකක් ඒ තැන දැන් දියුණු කරනවා තව විනාඩි 5ක් ඉන්න පුළුවන්. ඊළඟ අවස්ථාවේ විනාඩි 10ක් ඉන්න පුළුවන්. තවත් අවස්ථාවේ විනාඩි 20ක් ඉන්න පුළුවන්. තවත් අවස්ථාවේ විනාඩි 30ක් ඉන්න පුළුවන්. දැන් මේ විදිහට ඉන්න ඉන්න ඉන්න ඉන්න මුකුත් නොකර ඉන්න ඉන්න එයාට පුළුවන්කම ලැබෙනවා දැන් මේ අනිමිත්ත සමාධියක් දිනු කරගන්න. දැන් මෙතන සමාධිගත වීමක් සිද්ධ වෙනවා. දැන් මේ විපස්සනා සමාධියක් එයාගේ හිතේ ගොඩනගෙනවා. ඒ විශේෂත්වය තමයි මෙතෙන්දී අරමුණක් නැහැ. දැන් අපි මෙතෙක් කතා කරපු හැම සමාධියකම අරමුණක් තිබුණා. රූපාවචර සමාධිවල ඒ රූපාවචර අරමුණක් තිබුණා. අරූපාවචර අරමුණු සමාධිවල පවා අරූපාවචර අරමුණක් තිබුණා. එතරම් අරමුණු සහිතයි. මෙතන හැබැයි කිසිම අරමුණක් නැහැ. ඒ වගේම මේ අරමුණ නැතිලා තියෙන්නත් මේ සමාධියකින් නෙමෙයි නුවණකින්. නුවණින් දැක්කා ඒ සංස්කාරවල තියෙන අනිත්‍ය ස්වභාවය ඒ තුළින් ඉපදිච්ච විපස්සනා නුවණ පාදක කරගෙන තමයි හිත මේ අරමුණු වලින් නිදහස් වුනේ. දැන් අපි සමතයක් වඩද්දි එහෙම නෙමෙයි. සමතයක් වඩද්දි අරමුණක් තියෙනවා. අරමුණ සියුම් වෙන්න පුළුවන්. රූපාවචර අරමුණක්ට සාපේක්ෂව අරූපාවචර අරමුණ හරිම සියුම්. හැබැයි ඒත් අරමුණක් තියෙනවා. නමුත් දැන් මේ කතා කරන අනිමිත්ත තත්වයක තත්වයක් තුල අරමුණක් නැහැ. හැබැයි හිතට ඒ తত্ত্বය සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ తত্ত্বය තුළ වාසය කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේකත් තාම ਸਰව සම්පූර්ණ එකක් නන් නෙමෙයි. ඉතින් මේ හා සම්බන්ධයෙන් අපි තව ටිකක් ඉස්සරහට යන්න අවශ්‍යයි. මම සුළු කරුණක් නැවත මේකට මතක් කරන්නම්. මේ අනිමිත්ත සමාධිය පිළිබඳ ටිකක් ගැඹුරට ඉතින් අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. මොකද දහමේන ඊටාම ගැඹුරු කොටසක්. ඒ වගේම යෝගාවචරයෙන් විපස්සනාවක් වඩද්දී විශේෂයෙන්ම ප්‍රතිපට්ඨානයක් වඩද්දී යෝගාවචරයෙන්ට පැමිණෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ස්පර්ශ කරගන්න පුළුවන් තත්ත්වයක්. දැන් එතකොට මෙතන තියෙන්නේ ඒකත්වයක්. මෙතනත් නෑ නානත්වයක්. කිසිම අරමුණක් නෑ. අරමුණු තිබුණොත් තමයි නානත්වයක් තියෙන්නේ. සද්ද අරමුණු, රූප අරමුණු, ගඳ සුවඳ අරමුණු, රස අරමුණු, ස්පර්ශ අරමුණු. එහෙමත් නැත්නම් අර අරූපාවචර පැත්තේ තියෙන ඒ ඒ සියුම් සියුම් අරමුණු. ඒ ඒ අරමුණු වල නානත්වයක් තියෙනවා. මෙතන හැබැයි එහෙම නානත්වයක් නැහැ. මෙතන තියෙන්නේ තේකත්වයක්. දැන් ඒ නිසා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දැන් මේ චූල ශුන්්‍යත සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ දේශනා කරනවා ඒ ආකින්චඤ්ඤායතනෙ මනසිකාර කරන්නේ නැතුව, නේව සංඥා නාසඤ්ඤායතනයත් මනසිකාර කරන්නේ නැතුව තමයි මේ යෝගාචරය මේ අනිමිත්ත චේතු සමාධියකටපත් වෙන්නේ. හැබැයි ඒක අර කලින් මම විස්තර කරා වගේ මේ මේ චෝලසුඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අර විපස්සනා කොටස මෙතන සඳහන් කරලා නැහැ. මොකද එයා ඒ වෙනකොට හදාගෙන තිබුණා චේතු සමාධිය. අනිමිත චේතු සමාධියක් හදාගෙන තිබුණා. දැන් මේ අනිමිත්ත චේතෝ සමාධියේ ඉන්නකොට දැන් එයා හැදුවා. අර වගේ අනිත්‍ය ලක්ෂණ හොඳට ප්‍රකට කරගත්තා. නිමිති ගන්න බැරි වුණා. නිමිති ගන්න බැරි වීම නිසා හිත නිදහස් වුණා. ඒ නිදහසේ විනාඩියක් හිටියා. ඒ නිදහසේ විනාඩි දෙකක් හිටියා. විනාඩි පහක් හිටියා. විනාඩි 10ක් හිටියා. විනාඩි 20ක් හිටියා. විනාඩි 30ක් හිටියා. දැන් ඔන්න අනිමිත් සමාධියක් දැන් පොඩ පොඩ හිතේ කාවැදිලා තියෙනවා. හිතට එයා පුහුණු කළා. සමහරට එයා සමත ධානත් හොඳට ප්‍රගුණ කරපු කෙනෙක් නම් දැන් මේ චූලසුඤ්ඤත සූත්‍රයේ බුදුහාඳුර විස්තර කරනවා වගේ එයා ක්‍රමක්‍රමයෙන් ධානවලටත් ගිහිල්ලා ඒ ධාන වලින් අනිමිත්ත පැත්තට හිත ගන්නත් සමහරට දක්ෂතාවයක් ඇති කරගන්න පුළුවන්. නමුත් යෝගාවචරයේකට විපස්සනාව මූලික කරගෙන ගිය යෝගාවචරයේකට සමත ධාන ස්පර්ශ නොකර විපස්සනාවක් කරාමත් මේ අනිමිත් සමාධියටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් මේ දේශනා මාලාවේදී විශේෂයෙන්ම සමත භාවනාව ගැන ටිකක් කතා කළා. ඒ ඒ රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ගැන කතා කළා. ඊට පස්සේ තමයි දැන් මේ අනිමිත්ත සමාධිය ගැන කතා කරන්නේ. ඒ කතා කරපු සමත සමාධිය එකකටත් වඩා වෙනස් අනිමිත්ත සමාධිය. මොකද අනිමිත්ත සමාධිය කියන්නේ තනිකරම විපස්සනා සමාධියක්. ඒ මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ. ඉතින් සමතය ප්‍රබලව දියුණු කරපු කෙනෙකුට සමතය හරහා ගිහිල්ලා ඒක විපස්සනා කළා. අපි හිතමු ප්‍රථම ධානයෙන් සමවැදුනා ඒකෙන් එළියට ඇවිල්ලා ඒකේ තියෙන ලක්ෂණ දැකලා අනිත්‍ය ලක්ෂණයක් ප්‍රගුණ කරගෙන ප්‍රකට කරගෙන එතනිනුත් හිත එළියට එන්න පුළුවන් නිදහස් වෙන්න පුළුවන් එතෙන්දෙත් නිමිති නොගන්නා තත්වයකට පත් කරගන්න පුළුවන් වෙයි. නමුත් මේ පැත්ත නෙමෙයි අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්නේ. අපි හුඟක් දරන සාකච්ඡා කරන ධ්‍යාන හරහා යන මාර්ගයක් නෙමෙයි. විපස්සනාවක් හරහා සතිපට්ඨානය ඉස්මතු කරගෙන යන මාර්ගයක්. තෙතෙන්දී හුඟක් දෙනකොට බොහෝ දෙනකොට ප්‍රබල ධ්‍යාන සමාධි සමාඩ අත්දකින්න බැරි වෙනවා. නමුත් අනිමිත්ත සමාධියකට හිත එන්න ඉඩ තියෙනවා. මොකද එයා ප්‍රගුණ කරන්නේම සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා. එක්ක කායानुපස්සනාවේදී සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වේදනානුපස්සනාවකදී සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. හිතේ නම් සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. එතන මේ කොයි අවස්ථාවෙදිත් මේ අනිත්‍ය ලක්ෂණය තමයි මතු කරලා තියෙන්නේ. සතිපට්ඨානය තුළ. ඒක හොඳට උත්සන්නව වැටහෙනකොට, ප්‍රබලව වැටහෙනකොට නිමිති නොගැනීම නිසා හිත මෙන්න මේ අනිමිත්ත தත්වයටපත් වෙන්න පුළුවන්. අනිශ්චිත தත්වයකටපත් වෙන්න පුළුවන්. උපාදාන සියල්ල දැන් නිදහස් වුණා, අතහැරුණා. හිත නිමිති ගැනීම නැවැත්තුවා. කෙටි වේලාවකට දැන් නිමිති නොගන්නා தත්ත්වය තුළ හිත පවතින්න පුළුවන්. දැන් එයා දිනු කරගත්තා නම් මේ தත්ත්වය ටික ටික දැන් මේ සමාධියත් තුළ පවතින්න පුළුවන්. දැන් මෙතනත් බුදුරජාන් වහන්සේ මේ චෝඩසුඤ්ඤත සූත්‍රය තුළ පෙන්නනවා අයම්පිකෝ අනිමිත්තෝ චේතෝ සමාධි අபிසංකතෝ අபிසංචේතසිකෝ. මහන්නේ මේ අනිමිත්ත සමාධියත් අபிසංකතෝ විශේෂයෙන් සකස් කරන ලද්දක්. අபிසංචේතසිකෝ විශේෂයෙන්ම චේතනාපූර්වකව තනාගත්තක්. යංකෝපනකින්චි අபிසංකතං අபிසංචේතසිකං තදනිච්ඡං නිරෝධම්මන්ති පජානාති. මේ බන්දු චේතනාපූර්වකව අදිෂ්ඨානයකින් පුහුණුවකින් තනාගත්ත මේ අනිමිත සමාධියත් කැඩෙන බිඳෙන සුළුයි මේකත් අනිත්‍යයි මේකත් නිරුද්ධ වෙලා යනවා එතකොට මේ අපිට තේරෙනවා මේ මෙතෙන්දීවත් බුදුරජාණන් වහන්සේ මේ අනිමිත්ත සමාධියට ඇල්මක් ඇති කරගන්නය මේකම තුල ඉන්නය කියලා නෙමෙයි මෙතෙන්ද කියන්නේ. මේ සමාධියේ ඉඳීම වෙනුවට උන්වහන්සේ යගේ කරන්නේ මෙතනත් විපස්සනාවක්. මොකද මේකත් තාම කැඩෙනවා. තාම මේ කෙලෙස් ප්‍රහාණය වෙලා නැහැ. තාම ආශ්‍රවයන්ශය වෙලා නැහැ. හැබැයි ආශ්‍රවයන්ශය කරන ප්‍රතිපදාව මෙතන තියෙනවා. මේ අනිමිත් මේ චුලසුංගත සූත්‍රය අපි ඉස්සරහට දිගට කතා කරමු. මොකද මේ නිමිති නොගැනීම හා සම්බන්ධයෙන් අනිමිත් සමාධිය සම්බන්ධයෙන් ඊටාම ගැඹුරු විවරණයක් මේ සූත්‍රයේ අන්තර්ගතයි. මේ සූත්‍රය තුළ ඉදිරියට පෙන්වන කොටස්වලදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ අනිමිත්ත தත්ත්වය තුළ ඉඳගෙන නැවත නැවත නිමිති පහළ වෙද්දී ඒ නිමිති නැති වෙන ආකාරය, ඒ නිමිති ඇතිව නැති වෙන ආකාරය එතන අපි ඉඳද්දී සිතුවිලි පහළ වෙනකොට ඒ සිතුවිලි ඇති නැතු යන ආකාරය. දැකීමින් වාසය කිරීම නිසා දැන් ඔන්න ආශ්‍රවයන් ඡය වෙන්න ගන්නවා. ආශ්‍රවයන් ඡය වෙලා අරහත් දරුණක් කෙනෙකුටපත් වෙන්න පුළුවන්. කියලා මේ චුල්ලසන සූත්‍රය තුලදී පැහැදිලි කරනවා. ඒ නිසා මේ අපි අර නිවන් දොරටුවක් කියලා කියන්නේ ඒ නිසා මේක තාම නිවන කියලා සලකන්න හොඳ නැහැ. මේක තාම නිවන් දොරටුවක්. දැන් නිවන් දොරටුවෙන් ඇතුල් වෙලා දැන් යා යුතු ගමනක් තියෙනවා ඉතින්. ඒ ගමන යන එක තමයි මෙතනදී කරන විපස්සනාව. තේරුම් ගත්තා මෙතන දැන් යම්කිසි හොඳ Tamanට වේදිකාවක් පහළ වුණා සටන කරන්න. මෙතනදී ඉඳාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මෙතනදී නිකන් මේකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. මේක පාවිච්චි කළා දැන් තවදුරටත් විපස්සනා කරන්න අවශ්‍යයි. මේක නිකන් කැඩෙන්න දෙන්න අවශ්‍යයි. මේකත් බුදුහාඳුර කියනවානේ කැඩෙනවා කියලා. මේක කැඩිද්දේ. කැඩෙන්නේ කොහොමද? මේ කැඩෙන්නේ ආයෙත් ඔන්න හිත ගියා කාමයකට. ආයෙත් හිත ගියා ද්වේෂයකට. ආයෙත් හිත ගියා නිමිත්තකට. නිමිත්තකට ගියා නම් ඉතින් ආයෙත් හිත රැවටුණා. නිමිත්තකට ගියා නම් මේ අනිමිත්ත தත්ත්වය අහිමි වුණා. අනිමිත්ත தත්ත්වය දුරු වුණා. ඒ නිමිත්තකට ගියේ ඇයි? ආ තාමත් තියෙනවා රාගයක්. තාමත් තියෙනවා ද්වේෂයක්. තාමත් තියෙනවා මෝහයක්. එම නොතිබුණා නම් ඉතින් යන්න විදිහක් නැහැනේ. එහෙමනම් විතරයි එනම් අනිමිත්ත චේතෝ විමුක්තියක් වෙන්නේ. ඒතර මේ අපි හදාගත්ත தත්ත්වය තාම අනිමිත්ත සමාධියක්. අනිමිත්ත චේතෝ විමුක්තියක් නෙමෙයි. දැන් මේ කොටස් අපි තාම සූක්ෂමව තේරුම් ගත යුතුයි. ඉතින් අපි මේකට ඒ නිසා තව දවසක් ගත කරමු. මොකද මෙතන තියෙනවා සෑහෙන සාරයක් අපිට කතා කරන්න. ගැඹුරු කාරණා රාශියක් තියෙනවා මෙතන සියුම් කාරණා රාශියක් තියෙනවා අපිට කතා කරන්න. ඒ නිසා අපි තව දවසක් ගමු මේ අනිමිත්ත පැත්ත කතා කරන්න. ඉතින් අද දවසේ ධර්මදේශනාව තුළින් අපි ඉගෙනගත්ත කරුණු දැනගත්ත කරුණු මේ බුදුරජාන් වහන්සේ පෙන්වන සියුම් කරුණු අපි තේරුම් අරගෙන අපි වඩන විපස්සනාව નિවරදි කරගන්න තහවුරු කරගන්න උත්සාහන්ත ඒ සඳහා මඟ පෙන්වීමක් අද ධර්මදේශනාන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.